ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුරහා නැගෙනහිර ඡන්ද නැත්තම් ලංකාවේ ජනාධිපති නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය පරාජයට පරිවර්තනය කරේ රාෂ්ට්‍රවාදය පරදමු නායකයා අපට එපයි කියන උතුරු පළාතක් නැගෙනහිර පළාත. ප්‍රජාතන්ත්‍රවාදය අපි ලබා දුන්නු නායකයා අපිට එපා. ඊට වඩා හොඳයි ත්‍රස්තවාදී කොටි හමුදාවෙන් මැරුම් කන දේශපාලනය කියන එක අගය කරන දේශපාලන ශේෂයක් තවමත් උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන ක්‍රියාවලියේ ක්‍රියා කරමින් ජාත්‍යන්තරව එක්වුණු ක්‍රියාදහමෙන් තමයි ජනතාව පරාජයට පත් වුනේ.